පාසල් ළමුන්ට මුණ දෙන්න වෙලා තියෙන තවත් අලුත් ව්‍යසනයක් තමයි විවිධ නම් වලින් දුම්කල ආශ්‍රිත නිෂ්පාදන යමින් විකුණු ලබන මත්ද්‍රව්‍ය. අද බොහොමයක් පාසල් ඉදිරියේදී අපිට නිරාවරණය කරගන්න ලැබුණා මෙබඳු ළමයිට විකුණු ලබන මත්කාරක. ඉතින් අපි මේ ගැන සොයා බැලීමක් කිරීමේදී දැන් හෙරොයින් වෙනුවට ළමුන්ව හසු කර ගැනීම සඳහා වෙනත් නාම වලින් මත්ද්‍රව්‍යයන් පැමිණෙනවා.